පසුගියදා ඉදිරිපත් කරන අයත් එකම පාන් පිටි මිල රුපියල් 12කින් අඩු වුණා. ඒ අඩු වීමත් සමග සමස්ත ලංකා බේකිරිමියන්ගේ සංගමය පාන්ගෙඩියක මිල රුපියල් 6කින් අඩු කරා. ඊට අමතරව ප්‍රකාශ කරා අනිවාර්යයෙන්ම අපි අනිකුත් නිෂ්පාදන මිල අඩු කරනවා කියලා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් පෙබරවාරි 2 වෙනිදා ඉඳලා පාන් හැර අනිකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල අවමය රුපියලක් රුපියලක් හෝ ඊට වැඩි ගාණකින් අඩු කරන්න කියලා සියලුම ලංකාවාසී බේකිරිමියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. අපි කියන්නේ රුපියලක් හෝ ඊට වැඩි ගාණකින් රුපියල් දෙකකින් තුනකින් හතරකින් පහකින්